ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් මෙම කමඨහන් ධර්ම දේශනාව මේතිරිගල නිස්සරණ වනසෙනසුලේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ. สัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ මේ නැත්තංච මේ යෝගාවචර පිළිස යෝගාවචර පිළිසට අවවාදයක් වශයෙන් කියන්න දෙන ප්‍රධාන කාරණා ටිකක් පොදුවේ කියන්න කියන කාරණා ටිකක් ගැන මම හිතුවා අපේ මේ යෝගාවචර පිළිසෙන්නේ මා හිතනවා සමහර ඇත්තෝ විපස්සනාව කරනවා. සමහර ඇත්තෝ සමත භාවනාව කරනවා. විපස්සනා භාවනාවයි සමත භාවනාවයි දෙකම භාවනාව තමයි. මේ දෙකටම එක වාගේ ප්‍රයෝජන කරුණු කීපයක් මතක් කරන්න දැන් බලාපොරොත්තු භාවනාව කියන යන්නා වූ පින්නතුන් ඒ භාවනාව සම්බන්ධව බලවත් හැඟීමක් තියාගන්න ඕනේ. කවුරුවත් කියනව වෙනුවට කාගේවත් නියමයක් අන්න නියමයකට යටත් කරනවා කරන වැඩක් වෙන්න බෑ. තමන්ගේම බලවත් ඕන